අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි මෑණින් වහන්සේගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට අපිට භාවනා අධ්‍යක්ීම් සහිත වාර්තා 11ක් ලැබිලා තියෙනවා ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ආදුනිකයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාවේදී කිසිවක් මෙනෙහි නොකර පාදය ඔසවන විට ඇති උණුසුම් බව ඉදිරියට ගෙන යන විට ඒ බවත් පහළට පාත් කරන විට පොළවේ පාදය තබන විට ගොරෝසු බවත් විලිඹුව ඔසවන විට ඇඟිලි වැලි මත ස්පර්ශවන ආකාරය වැලි මත පාදය ස්පර්ශ නොවන ස්ථාන සතිමත්ව දකිමින් සක්මන් කළා. පැයකට පසුව පරයන්ක භාවනාවට වාඩි වුණ විට හිස් බවක්, තැන්පත් බවක් දැනුණා. ටික වේලාවක් මේ ආකාරයෙන් ඉන්නා විට එක එක අරමුණු ආවා. ඒ දෙස සතිමත්ව බලා ඉන්නා විට නැති වී ගියා. වරහන් ඇතුලේ අරමුණු මෙනෙහි නොකර සිටියා. සතිමත්ව බලා ඉන්න විට අරමුණ නැති වී ගොස් නැවත හිස් බවක්, තැන්පත් බවක් දැනුණා. එදිනෙදා කටයුතුවලදී සතිමත්ව කටයුතු කළා. පිරිසිදු කිරීම කරන විට සබන් පෙන ගොඩක් දෙස බලා සිටියා. සතිමත්ව එය බිඳි බිඳී යන ආකාරය දැකගත්තා. නිතරම බිඳි බිඳී වෙනස් වන ආකාරය, ඇති වෙලා නිරුද්ධ වෙන ආකාරය හිතට දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. සුවසේ දීර්ඝ කාලයක් සාසනික කටයුතු කිරීමට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවනින් සැනසේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක විස්තර දීලා තියෙන සක්මනේ එදින්දා කටයුතු පිළිබඳව. නමුත් ඒක හොඳට සාර්ථක වෙනවා නම් ඒ විදිහට හොඳ සක්මනක් කරලා වාඩි වුණාම තමයි ගොඩක් වෙලාවට මේ භාවනාවේ ගැඹුර දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මේ වගේ හොඳට ප්‍රබෝධමත් වෙනකන් හිත කර්මන්නේ වෙනකන් සක්මන් කරන්න ඕනේ. ඉදින්ද වැඩත් පුළුවන් තරම් සතියෙන් කර. ඊට පස්සේ පරියන්කිට ගිහිල්ලා බලන්න ඕනේ පුළුවන් තරම් එන කොයි අරමුණ හරි කමන්නේ. ඊ타මත්ම සමීපව උත්සන්නව ආසන්නව අරමුණත් එක්ක දීර්ඝ වේලාවක් බලා සිටීමෙන් අරමුණ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන හැටි වෙනස් වෙන හැටි ලං වෙන්න වෙන්න විපරිණාම ගතිය වැඩි වෙනවා. ඈත් වෙන්න වෙන්න ස්ථිර ගතිය, නිත්‍ය සංඥා වැඩි වෙනවා. ඒ නිසා බය නම් නිත්‍ය සංඥාව ඇති කරන්න ඕන නම් අරමුණට ඈත් වෙලා බලන්න. අනිත්‍ය සංඥාව ඇති කරන්න ඕන නම් නිර්භීතව යන්න පුළුවන් නම් සමීපව බලන්න. ඉතින් ගොඩාක් අවස්ථා ලැබෙන්නේ සක්මන් පරියංක භාවනාවේදී. ඉතින් ඒකෙදී තමයි අපිට ඔය සක්මණෙන් එදින්දා වැඩ වලින් ගත්ත ගැම්ම ක්‍රියාවත් කරලා බලන්න තියෙන්නේ. ඒ නිසා උඟා කරුණට සමීප වැඩි වේලාවක් බලා සිටීම තමයි මේකට ඊගාවට කරන්න තියෙන පියවර. තෙරුවන් සරණයි අතිපූජනීය ගුරු පියාණන් වහන්සේ දිනපතා ලැබෙන අවවාද අනුශාසනා පරිදි ආනාපාන සති පරයංක භාවනාවේ හා සක්මනේහි යෙදුණෙමි. ඊයේ දින සක්මනේහි සතිය යොදමින් ටික වේලාවක් සක්මන් කළෙමි. සිතේ කයේ සැහැල්ලු බවක් විනාඩි 10ක් පමණ පැවති අතර ඊට පසු තම ශරීරය තමාට දරාගත නොහැකි ලෙසින් වේදනාවක් සහ බරගතියක් ඇති වුනේමි. භාවනා කිරීමට මහත් මැලිකමක් දැනුනි. කෙසේ හෝ වීරයෙන් යුතුව පසු නොබැස ඉදිරියට සතියෙන් යුතුව සක්මන් කරගෙන ගියෙමි. සවස 3ට පරයන්කේ යෙදුන අවස්ථාවේ ශරීරය දෙස බලා කය තැන්පත් වූ පසු ආස්වාස ප්‍රස්වාස වෙත සිත යොමු කළෙමි. සිතේ කයේ තැන්පත් වීමක් සමග ආස්වාස ප්‍රස්වාස කරන අතරෙහි සිත නොදැනී ගියමි. සිතට සතුටක් දැනුනි. සිතේ කයේ සැහැල්ලුවෙන් යුතුව ආස්වාස හා ප්‍රස්වාසයද සක්මනද කරගෙන යමි. උපදෙස් ලැබනු ඇතැයි සිතමි. ආදුනිකයෙක්මි. අතිපූජනීය නායක නාහිමිපාණන් වහන්සේට ලෝසත ගොඩදමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඒ විශේෂයෙන් මතක් කරන්න දෙයක් නෑ මේ වගේ ඇති වෙච්ච ඊගම්ම දිගට පවත්වන්න නමුත් මේ ලියනකොට භාෂාව වරද්දලා තියෙනවා. තමයි දැනෙන දේවල් සිද්ධ වෙන දේවලුත් අවසානයේ මී ප්‍රත්‍යයෙන් යොදලා තියෙනවා හිතා බලා කරන දේවල් වගේ. මට දැනුනේමි කියලා ලියලා තියෙනවා. හිතුවේ හිතුණා කියනකට හිතු වෙමි කියලා ලියලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ භාෂා පාවිච්චිය එච්චරම සූර නැහැ. ඉතින් ඒක මේ අකර්මණිව සිදු වෙන දේ සකර්මකව සිදු වෙන තාලෙට ලියනවා. ඒ තරම්ම හිත අදින්නෙම මේ නිත්‍ය නිත්‍ය සංඥාවට. අකර්මකව අචේතනිකව සිදු වෙන දේවල් වලටත් ප්‍රථම පුරුෂ උත්තර පුරුෂ ඒක වචනයෙන්ම ලියලා තියෙනවා. ඒ නිසා ඒ යෙදවුම වැරදි. ඒක භාෂාමය ප්‍රශ්නයක්. හැමතැනම නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ අපේ වචනයකටවත් අපි සිද්ධ වෙන දෙයක් බලන්න කැමති නැහැ. ඒ සිද්ධ වෙන දේත් කෙරුවා කියන අදහසෙන් ලියවිලා තියෙන එකේ හිතේ තියෙන හැංගිලා තියෙන ගතියක් තියෙන නිසා අනිද්දාස ලියනකොට ඒව ගැනත් පොඩ පොඩ සැලකිලිමත් වෙන්නේ කියලා මතක් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙතටයි. පරයන්ක භාවනාවේ යෙදෙන විට එනම් හුස්ම වරහන් ඇතුලේ පිම්බෙනවා හැකිලෙනවා. සිත එම අරමුණේම පිහිටා වරහන් ඇතුලේ මා හිතන හැටියට සමාධිය. සිතේ එකඟ බව ඇතිවේ. නමුත් මට වේදනාවක් දැනෙන විට හෝ යම් ශබ්දයක් ඇසෙන විට හෝ ඒ කිසිවක් නැති බවත් සිත විසිරී යෑමට පටන් ගනී. ඒ කිසිවක් නැතිවමත් සිත විසිරී යෑමට පටන් ගනී. ඒ සැනින්ම මම මූල කර්මස්ථානයෙහි පිහිටා භාවනාවේ යෙදෙන්නෙමි. මට ඇති ප්‍රශ්නය නම් සමාධිමත් වූ සිතකට මෙසේ විසිරී යෑමක් සිදුවිය හැකිද යන්නයි. ඔබ වහන්සේ මා වෙනුවෙන් අනුකම්පා කර මෙය පහදා දෙනසේක්වා. තවද සක්මන් භාවනාවේ යෙදෙන විට මගේ මුළු ශරීරයම වරහන් ඇතුලේ විශේෂයෙන් බෙල්ලෙන් පහළ කොටස ඇතුලාන්තයේ විනිවිදම පෙනේ. වරහන් ඇතුලේ කුණප කොටස් ගරු ස්වාමින් වහන්ස මට ඇතිවන ප්‍රශ්නය නම් මෙම භාවනාව සක්මන් භාවනාවට වඩා පිළිකුල් භාවනාවටම කිට්ටු බවයි. එවිට මගේ සක්මන් භාවනාව සාර්ථකද? ඔබ වහන්සේගේ කාරුණික අවධානය මේ සඳහා යොමු වේවා. ඔබ වහන්සේ මේ කරගෙන යන්නා වූ සාසනික මෙහෙවර උදෙසා වීරිය, ධෛර්යය, ශක්තිය, නිරෝගී භාවය නොඅඩුව ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් නිවි සැනසේවා. තෙරුවන් සරණයි. ඔකේ දෙවෙනි කොටස වශයෙන් තමන්ගේ ශරීර කොටස් පේන එක හිතලුවක්ද ඇත්තම පේනවද කියන එක පළවෙනි ප්‍රශ්නේ. දෙක පෙනිච්ච දේ පිළිකුලට ගන්නවද සතුටට ගන්නවද කියන එක තමන්ගේ ආකල්පේ. එතකොට මේ පිළිකුලට ගත්ත අරගත්තට පස්සේ මේක පිළිකුල් භාවනාවද සක්මන් භාවනාවද කියන ඒවා ඔක්කොම මේ මනෝ විකාර වශයෙන් තමයි මට පේන්නේ. Tamanne පේන දේ පේන වශයෙන් ලිව්වනම් ඔය මොකක්වත් වෙන්නේ. ඊට පස්සේ බලන්න මේ පේන්නේ තියෙන දෙයක්ද? තියෙන දේ පේනවද? ඔය පේන දේ තියෙනවද කියලා. හුඟක් වෙලාවට හිතට කලින් දාපු දේවල් වගේ. හුඟක් වෙලාවට උතන තියෙන්නේ වංචා වෙන්නේ ද්වේෂය. ඉතින් ඊට පස්සේ හිතනවා මේ සක්මන් භාවනාවද පිළිකුල් භාවනාවද කියලා. ඉතින් පේන දේ පිළිකුලක් නෑ. පේන දේ පිළිකුලක් බවට පත් කරගන්නේ තමන්ගේ හිතේ මායා කරන මේ ද්වේෂ චෛතසිකේ නිසා අපිට පේන දේ පේන වශයෙන් ලියන ක්‍රමය භාවනාවේදී කමඨාන් සුද්ධ කරනට දන්නවනම් ඔය ප්‍රශ්න වැළමෙන්නේ නැහැ. එන්න දෙයක් නැහැ. තමන්ට පේන්නේ පය පොළවේ වදිනකොට ඒ දැනෙන දේද එහෙනම් තමයි හිතට දැනෙන දේද එච්චරනේ තියෙන්නේ. ඔය පිළිකුලද, ඔක සක්මනද, ඔක මේ පිළිකුල් භාවනාවද කියලා භාවනාවේ මතුවෙන කොයි දේ ධර්මතාවයක්. ඉතින් ඒක නිසා පේන දේ පේන හැටියට වාර්තා කරනවා මිස මේක පිළිකුලට දාගෙන අනිත් එක පෙනෙන දේකුත් නෙවෙයි ඔය හුඟක් වෙලාට තියෙන්නේ. භාවනා කරනකොට එහෙම පේන්නේ නැහැ. හිතේ තියෙන දේවල් තමයි පේන්නේ. ඒව බාහිර අරගෙන ඊට පස්සේ පිළිකුලට දාගෙන ඊට පස්සේ මේ ප්‍රශ්න පටක් අරගෙන තියෙනවා. ඒක තමයි මේ ඉතින් පේන දේ පේන විදියට ලියන වෙනකොට තමන්ගේ මතිමතාන්තර එනතන් තමන්ගේ රුචි අරුචිකම් දැම්ම ගමන් භාවනාව ලන්දර පයින්නවා. කැලේ පයින්නවා. පාරෙන් පිට පයින්නවා. ඉතින් පිට පැනපු නිසා ප්‍රශ්න මතුවලා තියෙනවා. පේන දේ පේන හැටියට ලියනවනම් ඒකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකේ මුල් කොටස කියවන්න බලන්න මුල් කොටසේ තියෙනවා මේ මොකද්ද අහලා මට ඒක මතක නැති වුණා. පරයන්ක භාවනාවේ යෙදෙන විට එනම් හුස්ම පිම්බෙනවා හැකිලෙනවා වරහන් ඇතුලේ සිත එම අරමුණේම පිහිටා වරහන් ඇතුලේ මා හිතන හැටියට සමාධිය සිතේ එකඟ බව හරි එතකොට ඒකෙදිත් මේ භාවනාව ගෙනියන්නේ සමාධිය මුල් කරගෙනද සතිය මුල් කරගෙනද කියන ප්‍රශ්නේ ගත්තොත් සමාධිය කැඩෙන්න පුළුවන්. නමුත් කැඩෙන බව දන්නවනම් ඒ සතිය තියෙනවා කියන එකනේ. ඊගාට පසුගිය සතියන්තරයේ සිදුවන ධර්ම දේශනා තුනේම කිව්වේ ඕන තරම් වික්ෂිප්ත හිතක් ඇති වෙන්න පුළුවන් ඕන තරම් සංකීර්ණ හිතක් ඇති වෙන්න පුළුවන්. ඇයි මේ වගේ සමාධිවත් වෙච්ච හිතකට ආයේ වික්ෂිප්ත වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ මේ සමාධිය ඉස්සර කරන යන අයට විතරයි. සතිය ඉස්සර කරන යන අයට නම් ඔබට මෙහෙම හිත වික්ෂිප්ත වුණා එච්චරයි. ඉතින් ඇයි කියලා අහන්න ප්‍රශ්න නැහැ. වෙලානේ තියෙන්නේ. භාවනාවේ එන කිසිම දෙයක් ඇයි කියලා අහනවා නම් ඒ භාවනාවට වෛරයක්. අනදර කිරීම. ඒක වෙන්නේ ඔය සමාධිය ඉස්සර කරන්න යන අයට. හරිම අමාරු ඔය ඇබ්බැහිය ඊටාම අමාරු ඇබ්බැහියක්. ඉතින් මේ භාව මේ භාවම නිසරණවනේ පවතින්නේ ඕකට හරිම සංවේදී අපි. මොන විදිහට සමාධිය පැත්තට යන්නේ කියත් අපි මේ පැත්තට නඩු බාර ගන්නෑ. අපි කියන්නේ සමාධිය තියෙනවා නම් තියෙන බව දන්නවා. නැත්තම් නැති බව දන්නවා. සතිය තියෙනවා. ඒ හොඳටම ඇති. මේ කිසිතේත්ම ජැක් ගහන්න යන්නේ නැහැ. උඩගෙඩි දෙන්න යන්නේ නැහැ. පයින්රි වලට ඉනිමම් බඳින්න යන්නේ නැහැ සමාධිය ගැන. යන්න හදනවා අපි තරගෙන අමාරුයි. එහෙම යන්නේ එමෙ යන්නේ නැති වෙන තමයි නිස්සාරණ ප්‍රතිපත්තිය හදාන තියෙන්නේ. කොච්චර ඔයගොල්ලෝ යන්න ගියත් අයිස්ක්‍රීම් ඉල්ලගෙන මුරුක්කු ඉල්ලගෙන අපි දෙන්නේ සුදු පාන් පෙත්ත පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. ඔයගොල්ලෝ අයිස්ක්‍රීම් බයි ඉල්ලනවා, බටර් ඉල්ලනවා, ජෑම් ඉල්ලනවා, චීස් ඉල්ලනවා මේ මොකක්වත් නැහැ. පුළුවන් නම් කපම් බැන්න කපම්. ඉතින් ඒ නිසා ඒ කමඨං සුද්ධ කිරීම පිළිබඳව මූලික උපදේශ තෙමීට මග ඇරලා තියෙනවා. ඒ නිසා මේ පටලවිලි දෙකම ඇවිල්ලා තියෙන්නේ. භාවනාදී ඕක වෙනවනම් වෙනවයි කියලා ලියන්න ඇයි කියලා අහන්න ඕනේ ඇයි කියලා අහන්න ඕනේ තමන් මේක ඇත්තටම වෙනවනම් ඉතින් වෙලා තියෙනවනේ. ඉතින් අහුවත් නැතත් වැඩක් නැහැ. ඒ තියේදී මේ සමාධි ඉස්සර කරන්න ගියොත් හෝ නැත්නම් මේ ඇඟැවුසට පේන දේවල් පිළිකුලට දාගත්තොත් එහෙනම් ඉතින් ප්‍රශ්න වෙනවා. ඒක අපි අනුමත කරපේ කන්නේ. අපි උපදෙස් දීපේකුත් නෙමෙයි. අපි කියන්නේ කමඨාන් වார்த்தාවට දාන උනේ පේන දේ මිසක් මති මතාන්තර නෙමෙයි. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස ඊයේ දිනට පෙර දින පරයන්කේදී සිතේ විසිරීම පෙරට වඩා තරමක් වැඩි වූ අතර විසිරීම කෙරෙහි පසුතැවෙන හා සමහිත පැවැත්වීමේ ස්වභාවය වරින් වර සිදුවේ. සමසිත පැවැත්වීමේ වාර ගණන් මදින් මද වැඩිවන බවක් දැනේ. වරකදී කයට සැහැල්ලුවක් දැනුණු අතර සැහැල්ලු බව වෙනමත් එය දැනගත් සතිමත් සිත වෙනමත් පෙනුනි. මේ ලෙසම වර එක ඇති වූ තදගති, සිතුවිලි ආදිය කෙරෙහිද සතිමත්ව බලද්දී අරමුණ වෙනමත් සතියෙන් යුත් සිත වෙනමත් පෙනේ. ඊයේ දින පරයන්කේදී මූලික අරමුණට සිත තබා සිටියේදී පෙරට වඩා වැඩිපුර කයේ තදගති, සැහැල්ලු ගති, චංචල කම්පන දැනේ. වර එක ඇති වී තිබූ තදගතියක් පුපුරා ගොස් කම්පන වේග ලෙස එය විසිරුණු අත්දැකීමි. මල් වෙඩිල්ලක් පුපුරා ගිය පසු ගිනි පුපුරු හාත්පසම විසිරී යන්නාක්සේය. විසිර ගිය පසු සැහැල්ලු ස්වභාවයක් අත්දැකීමි. අද දින පරයන්කේදී සිත වැඩිපුර පිම්බීම හැකිලීමෙහි සතිය පවත්වා ගන්නවාට වඩා කම්පන වේග කෙරෙහි සතිමත්ව විසීමට යොමු අතර එයට සිතේ කැමැත්තක්ද ඇති බව දැනිනි. සක්මනේදී සමීපව බැලීමෙහිම යෙදුණු අතර මේ කෙළවරේ සිට ඒ කෙළවර දක්වාත් හැරීමෙන් පසු නැවත මේ කෙළවර දක්වා සතියෙන් යුතුව සක්මනේ යෙදීමට හැකි වුණි. සියලු බාහිර අරමුණු පසුබිමේ තිබියදී පියවරට සතිය යොමු කරගෙන සිටීම ඊටාම පැහැදිලිව හා निराවුල්ව සිදු වුණි. ඊයේ දින සවස අධික කම්මැලිකමක් සිත මන්දෝත්සාහය කරන ගතියක් දැනිනි. කිසිම දෙයක නියැලීමට සිත කැමැති බවක් පෙන් වූයේ නැති අතර නිදිමත බවක්ද නොතිබිනි. එහෙත් සිහිය පැවති අතර අධික වීරියකින් සක්මනට බැස පැයක් පමණ සක්මන් කළෙමි. කුමන වෙනස්කමක් විපරිණාමයක් අද්දුටුවද කාලසටහන නොබිඳ රාත්‍රියේ සැතපෙන වේලාවේදී හැර වෙන කිසිම විටක විවේක ගැනීමක් නොකොට පුහුණුවේ යෙදුණෙමි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. මේක තමයි විවේකය කියන්නේ. කිසිම විවේකයක් නැතුව වැඩ කරනවා කියුවට ඔන්න ඕකට තමයි විවේකය කියන්නේ. ඕකට විස්රාමය කියලා තමයි කියන්නේ. එතකොට ජීවිතේ හිස් නැහැ. සම් කනගාටු වෙන්න වෙන්නේ නැහැ. මම මේ බත් කාලා බුදිය ගත්තයි. බුබ්බඩ වුණා, කම්මැලි වුණා නැහැ. තමයි වැඩි. වැඩි ඉන්නකොට ලැබෙන දේ අවිවේකී බවක් පෙන්වනට ඒ නිසා පෘථජ්ජනය යම් තැනක අවිවේකී කියනවනම් ආර්යයන් වහන්සේලා විවේකී කියන්නේ ඕන ඕකට. පෘථජ්ජනය යම් තැනක කම්මැලිකම කිව්වනම් ආර්යයන් වහන්සේලා උදකලාව කියන්නේ අන්න ඕකට. ඉතින් ඒ නිසා මේ වචන පාවිච්චි විතරයි වෙනස් වෙන්නේ අපි. ඕකටම වෙන වචනක් දානවා. ඉස්සර මම මේකට අවිවේකී කිව්වා මෙන්න මේකටයි විවේකී කියන්නේ. මේකටයි හුද්දකලාව කියන්නේ. මේකටයි විස්රාම වෙනවා කියන්නේ කිව්වහම ඕක තමයි තමට තමයි කරගන්න පුළුවන් ලොකුම හිතසුව. නැත්තම් සුවසේවාව. එහෙම නැත්තම් සුභ සිද්ධිය. මන්ද තාම තීර 100ක තමන් එක ගත කරන්නේ. ඒක ඇත්තට ප්‍රියමනාප නොවෙන්න පුළුවන්. නමුත් මේ කාටවත් නැහැ කියන්න බෑ. අන්න ඒකටයි අපි මගේ භාවනා මධ්‍යස්ථාන හදලා තියෙන්නේ. ඒකටයි කාලසටහන හදලා තියෙන්නේ. ඒකටයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මුලපටන්ම රචනයේ අහගෙන ඉන්නකොට පේනවා ඒ සතිය ඉස්සර කරන ගියාට පස්සේ Tamanට ඕන දේ පේන්නේ නැති වුණාට පේන දේ කියන්න පුළුවන් ගතිය තියෙනවා. උනන්දු වෙලා කරන දෙයක් නැති වුණාට කර අරින්න නැතුව කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අනුන්ගේ සීනි කිරිල්ලක් නැහැ. අරයාගේ මෙයාගේ කතා නැහැ. Taman එක ගත කරනවා. අනේ ඒක කරලා තියෙනවා නම් ඒක කරන්න බැන්න ඉතින් පෙරපින් නැහැ. ඒක කරන්න ඕනෙලා ඒක කරන්න පුළුවන් නම් අපි ඔය පාරමිතා පිටලා තියෙනවා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. අපිට ඕන විදිහට අපිට මේ ගත කරන්න යනවල සුන්දර නිසා නෙවෙයි. නමුත් ඒක සුන්දර කරගන්න බුදු ආමසෝ කියපු නිසා මේක තමයි අපි තමන්ට තමන් වෙනුවෙන් කරන අන්තිම සුභ සිද්ධිය මනාප වෙන්න පුළුවන් අමනාප වෙන්න පුළුවන් නමුත් මේ කරන ප්‍රයත්නය ඊටාත්ම අගේ කළ යුතුයි හිත හොඳයි කිව්වත් නරකයි කිව්වත් බැඳගත්ත බෙරේ ගහන එකයි තියෙන්නේ. දිගට යනකොට නට නරකයි පිටිකට හොඳයි කියාවි. හොඳයි කියපු ටිකට නරකයි කියාවි. ඒ වෙනස වෙන්න අරින්ද එලවන්න යන්න එපා. යන යන පාර හරි කියලා කියන්න පුළුවන්. ආදුනිකයෙක් මේ ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව පූර්වක්‍ෘත්‍ය කිරීමෙන් පසු හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කරමි. ඉන්පසු අනායාසයෙන්ම ආස්වාස ප්‍රස්වාස දෙකට සිත යොමු වේ. ඒ දෙස බලා සිටිමි. ආස්වාසය සිසිල්ය, ප්‍රස්වාසය උණුසුම්ය. සුළු මොහොතකින් ශරීරය ඉන ප්‍රදේශයේ වටා භ්‍රමණය වන්නාසේ දැනේ. විටක ඉන ප්‍රදේශයෙන් ඉදිරියටත් පසුපසටත් ශරීරයේ ඉහළ කොටස චලනය වේ. ඒ දෙස හොඳින් බැලීමේදී ඒවායේ චලන වේග භ්‍රමණ වේග වැඩි වේ. ඇස් ඇර බැලුව විට ශරීරය ඇත්තටම භ්‍රමණය වේ. නැවත දෑස් පියාගත් විගසම ආනාපානයට සිත යොමු වේ. තවත් මොහොතකින් ශරීරය යන්ත්‍රයක් ක්‍රියා කරන විටසේ වේගවත්ව කම්පන ඇති කරයි. එය දෙස බලා සිටීමේදී කම්පන හොඳින්ම ප්‍රකට වන අතර නාසිකාග්‍රයෙන් පටන්ගෙන මුහුණ පුරා විහිදයයි. ඒ දෙස බලා සිටීමට ආසාවක් ඇතිවේ. නමුත් එවිට ආනාපානය ඇද්දැයි බැලුවෙමි. එයද ඇත. ආනාපානය වෙනමද ශරීරයේ කම්පන වෙනමද එකවර හඳුනා ගතිමි. ආස්වාසය හා ප්‍රස්වාසය පෙරට වඩා මන්දගාමී ස්වરૂපයක් පෙන්눔 කරයි. එනම් ආස්වාසය හා ප්‍රස්වාසය සඳහා පෙරට වඩා වැඩි කාලයක් ගතවන බව නිරීක්ෂණය වේ. දිගින් දිගටම ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලා සිටිමි. සක්මන් භාවනාව පූර්වක්‍ෘත්‍ය කිරීමෙන් පසු ඉරියව්වට සිත යොමා සක්මන ආරම්භමි. ශරීරයේ ඉනෙන් පහළ කොටසට નિરાයාසයෙන්ම සිත යොමු වේ. එවිට පාද චලනය දෙස බලා සිටිමි. එසේ බලා සිටින විට සිතට කිසියම් අන්ධකාරයක් දැනේ. එය නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන විටම නැති වී යයි. කිහිප වරක් එයට ලං වී නිරීක්ෂණය කිරීමට උත්සාහ කළ විට එය නැති වී ගියේය. එම නිසා එයට ලංවීමට නොගොස් පියවර 7-8ක් එම අඳුර දෙස බලා සිටියෙමි. ඉන්පසු එය නැවතත් නැති වී පාද චලනයට හිත යොමු වේ. පාද චලනය දෙස බලා සිටීමේදී ඇතැම් විට මගේ උඩුකය කෝටු දෙකක් මත තබාගෙන චලනය වන්නාසේ හැඟී යයි. නැවතත් පාද චලනය දෙසට සිත යොමු වී ඒ දෙස බලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාවේ දියුණුවට උපදෙසක් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. මේක දිගට පවත් ගන්න. එතකොට අර ආස්වාද ප්‍රසවාසික පැත්තකින් තියෙනවා කම්පන චංචල එක විදිහකට තියෙනවා. තවත් ඉස්සරහට ගියාට පස්සේ ආස්වාද ප්‍රසවාසයේ කම්පණය කියලා කියන්නේ දෙකමත් එකින්ම එකම ප්‍රභාවයකින් එන එකක් කියලා තේරෙයි. තේරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සක්මන් කරනකොට මේ පේන අන්ධකාරයයි මේ සක්මනයි කියන දෙකක් නෙවෙයි එකම තමයි එකෙන්ම මතුවෙන දේවල් කියලා පේන්න නම් එකටවත් අභියෝග කරන්න එපා. එකක්වත් හොඳ නරක ගන්නත් එපා. ඒ ඒ දෙන්න ඔය අයිගමයි ගම්පලේ වගේ මතුණාට දෙකම එන්නේ එකම ප්‍රභවී. ඒක නිසා අරක බලන්න යනකොට මේක වැහෙනවා මේක බලන්න ගියාම ඒක වැහෙනවා. මොකක්වත් කරන්නේ නැතුව තව සමීප වෙලා බැලුවොත් එහෙම නැත්නම් මුල දක්නාසුලව බැලුවොත් ඔය කෝලම් දෙකක් විතරයි. එහෙම නැත්නම් මේ මුණත් දෙකක් විතරයි. එහෙම නැත්නම් වෙස් මූණු දෙකක් විතරයි. ඇතුළතේ තියෙන එක බලන්න නම් ඕව කතන්දර වලට අල්ලන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව ඕවට නංවනම් දෙන්නේ නැතුව ඕවට ඉන්න ඇරලා Taman ඇතුළට නැත්නම් මුලට கிඳා බැතීම ඒක තමයි යෝනිසෝමනසිකාරය කියන වචනේ අදහස. මුලටම යනකම් යන්න ඕන. එනේන දේවල් බලන්න ගිය ගමන් අපි එළියට විසි වෙනවා. එනේන දේවල් ගණන් ගන්න නැතුව ඇතුළටම යන්න යන්නේක ඒක ගංගා දිගේ ඉහළට පීනන ක්‍රමයක් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ආදුනිකයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය මම පළමුව පර්යංකයට වාඩි වෙලා මනා වූ සතිය යොදා වාඩි වී මනා වූ සතිය යොදා වාඩි වී සිටින ඉරියව්ව දෙස මද වේලාවක් සිත යොමු කර සිටින විට සිත ඊටමත් ඉක්මනින් සමාධිගත වෙයි ආනාපාන සතියේ ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත යොමු නොකර සිටින විට සමාධිගත වූ සිත තුල හිස් බව පමණක් අරමුණු වන අතර එම හිස් බවෙහි සංසිඳනා වූ බව මතම භාවනාව අවසන් වන තුරුම රැඳී සිටීමට හැකිවේ. කලාතුරකින් සිතවිල්ලක් පැමිණියද එය ඇතිව නැතිව යන ආකාරය දකිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ ඔසවන බව හා තබන බව හොඳින් මෙනෙහි කරන විට සිත සමාධියට පත්ව හිස් බව අරමුණු වේ. විටක සිතුවිලි පැමිණියද ඒවා බාධාවක් නොකරගෙන දිගටම සතිය පැවැත්වීමට උත්සාහ කරන්නෙමි. දවසේ කටයුතු දවසේ සිදු කරන සියලු කටයුතුද මනාව වූ සිහිනුවණින් යුක්තව සිදු කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ත්වන් සරණයි. ওই විදිහට ඒ සති ඉස්සර කරනවා නම් ඉඳගෙන හිටියා සක්මන් කෙරුවත් එදින්දා වැඩවලත් අන්තිමට ඉඳගෙන ඉනවද සක්මන් කරනවද එදින්දා වැඩ කරනවද කියන එකවත් නොතේරෙන මට්ටමට සතිය සම්පූර්ණ ජාලයක් වශයෙන් වැවෙන්න පටන් ගන්නවා ඊට පස්සේ යෝගාවචරයා ඉඳ භාවනා කරනවා කියන්නේ ඉඳ ගන්නවා කියන මූලාවට අහු වෙන්නේ නැහැ සතියින් ඉන්න හැම වෙලාවෙම භාවනාවක් වෙනවා ඉතින් ඒක සමබර කරලා දාගන්නවා මේ ඉඳගෙන ඉන්න වෙලාව මේ සක්මන් කරන වෙලාව කියලා මේ දෙක සමබර කරලා එදින්දා වැඩ කරන වෙලාවේ පවා මේ සතිය පවත්වන්න කිසි බාධාවක් නැති බව තේරුම් ගත්තට පස්සේ කිසිම වෙහෙසක් එහෙම නැත්නම් විඩාපත් වෙන ගතියක් නැතුව විස්්‍රාම වෙන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරයට මේ තාමත් තේරෙයි මේ පුරුදු තැන නෙවෙයි භාවනා මධ්‍යස්ථාන කියලා. හුදුවට භාවනා කරන්න ගියොත් පුරුදු තැනද භාවනා මධ්‍යස්ථානද කියන වෙනසක් නැහැ. Tamanට ඒ තරමටම මේ සතිය මේ හැම දෙයක් ඔක්කොම මේ ජාලයකට යට කරගන්නවා. ඒක නිසා කොහේ හිටියත් කොඩි ගහයට හිටියත් කෙන්දගම් පොළේ හිටියත් භාවනා කරන්න පුළුවන් ගතිය එන්න ඔය සමාධිය ඉස්සර කරන්න යන්න එපා. සතිය ඉස්සර කරගෙන ගියොත් මේ වගේ ඉදිරියක් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරේදා සිට සිත හැසිරුනේ විකට ළමා චිත්‍රපටයක් බලන්නාක් මෙනි. ඒ පිළිබඳ වග නොවි බලපෑම් නොකර ලැජ්ජාවකින් තොරව උද්‍යෝගයකින් බලා සිටිය හැකි විය. හමුවන සියලු අරමුණු වරහන් ඇතුලේ තමාගේ සිත පිළිබඳ, කය පිළිබඳ, අනුන්ගේ දර්ශන සහ ශබ්ද පිළිබඳව අතීත අනාගත වර්තමාන අරමුණු පිළිබඳව පොදුවේ වගවීමක් නොමැතිව බලා සිටිය හැකි විය. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සමතය වැඩිවීමට යයි සිතා වම දකුණටත් ඉරියව්වලටත් හුස්ම රැල්ලටත් බලෙන් සිත යවා බැලූ අවස්ථාද ඉබේම ගිය අවස්ථාද තිබුණි. කයට දැනුනේ පපුව මැද මද උණුසුම් ගතියක් හටගෙන අතුරුදහන් වන ආකාර රැසකි. මේ උද්‍යෝගිමත් සිතුවිලි પરම්පරාවට සීරුමාරු උනේ කොතනදීදයි මතක නැත. මෙම પરම්පරාවද කොයි වේලේ හෝ මට නැතිවන බව සාමාන්‍ය දැනීමෙන් සිතා ගැනීමටද අමතක නොකළෙමි. සියලු අරමුණු වල හොඳ නරක තේරීමට මම වග නොඋනෙමි. කුඩා කල සිට පොත් කියවා කටපාඩම් කිරීමට නොහැකි වීම මාගේ දුර්වලතාවයක් ලෙස සිතා සිටියද එය මට දැන් ආශිර්වාදයක් සේ දැනේ. වෙනදා නරකයයි තීරණය කළ අරමුණුම මට උද්‍යෝගයම ගෙන දුන්නේය. මෙවැනි උද්‍යෝගිමත් සහ මුස්පේන්තු දවස් කිහිපයක් පසු කළෙමි. මූලික අරමුණ වඩා සමීපව හා එක දිගට නිරීක්ෂණය කිරීමට යොමු වුණේ එවැනි මුස්පේන්තු දවස්වල බව නම් හොඳටම පැහැදිලිය. එදිනෙදා කටයුතු වෙනදාට වඩා සැලසුම් සහගතවත් පොදු වතාවත් සමගියෙන් සිදු කිරීමටත් හැකියාව ලැබී ඇත. කාලය ගතවනවා නොදැනේ. නිදිමතද අඩුය. උද්‍යෝගිමත් දිනවලදීද මූලික අරමුණ සමීපව නිරීක්ෂණය කිරීමට අදිෂ්ඨාන කරගත්ෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මුතු මුස්පේන්තුකමට තමයි ඔය විරාගය කියලා බුදුහාමුදුරු ලස්සන නමක් දාලා තියෙන්නේ. ඒ නිසා විරාගය ආපු වෙලාවට මේ ආරක්ෂක වෙලා විතරයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා පුළුවන් තරම් ඒක ද්වේෂයෙන් තොරව නඩත්තු කරන්න පටන් අරගත්තොත් මුළු සංසාරෙම අපි කරලා තියෙන මුස්පේන්තු නැතිකරන්න මේ එක එක එක එක ආලවට්ටම් කරලා තියෙනවා. ඒ කියන්නේ විරාගය කියන ධර්මයට වෛර කරලා තියෙනවා. ඔකට එන්න දුන්නාට පස්සේ අලුතෙන් මොනවත්ම ගෙවන්න ඕන කමක් නැහැ. යා කොහොමටත් එනවා. එන එක වළක්කන එක වළක්කන එක විතරයි කරන්න තියෙන්නේ. කොහොම හරි මේ ලියන මනසට හොඳ හිතුවක්කාර චරිතයක්. බුදුහාමුදුරු නොහිටින්ද යන්නේනමක් නැහැ. අර බුදුහාමුදුරු ඉන්න නිසා උන්වහන්සේ එකෙන් කියලා දෙනවා විමුක්තියට මාර්ගයක්. මේ සාන්ත දාන්තෝ යන ගමනක් එහෙම නැත්නම් සම්ප්‍රදායන කූල යන ගමනක් හරිම අමාරු විපස්සනා. හැම වෙලාවෙම ඒකේ රැඩිකල් ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා විපස්සනාව කරනකොට සමාජ ජීවිතේ ඉච්චර හොඳ කැපිපෙන චර්චාවක් හම්බෙන එකක් නැහැ. නමුත් විපස්සනා කරන්න ගියාට පස්සේ තමයි තේරෙනවා මුල ඉඳලම තිබුණු ශක්තිය අපි මේ බලෙන් යටපත් කරලා බලෙන් විකෘති කරපු නිසා අපිට අවාසියට වෙලා තියෙනවා මොකද සරුවචනාංශය අපට කියලා දෙනවා ඒවා ඒ විදිහටම ස්වභාවික වර්ධනය වෙන්න අරින්ද ඒක තමයි ස්වභාවික තමයි ඇත්ත කියලා. ඉතින් මේකට අනුග්‍රහ කරන එකයි කරන්න තියෙන්නේ සමාජ නීති උල්ලංඝනය නොකර. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට මාස දෙකකට පෙර කායික අබාධයක් පැවතුණි. එය තදබල වේදනා ගෙන දෙන්නක් විය. වේදනාව ඇති සෑම මොහොතකම එය ආර්ය පරිේශණයට යොදා ගතිමි. ඒ හැම මොහොතකම තදබල වේදනා විනාඩි දෙක තුනකට වඩා නොපැවතුණි. වේදනාව ඇති සෑම මොහොතකම ප්‍රීති චෛතසකය ඇතිකර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුනි. වරහන් ඇතුලේ විදර්ශනාවේදී ප්‍රීතියත් සුඛයත් අත්විඳ ඇත. ජීවිත ඉන්ද්‍රිය සමග නාම රූප ධර්මයන්ගේ ඇති සම්බන්ධතාවය ගැන සුළු අවබෝධයක් ලැබුණු අතර මේ වනතුරු සිතට පැමිණෙන අනාරාධිත සිතුවිලි ගැන අවධානයෙන් පසු අතර එයින් මා බොහෝ ප්‍රයෝජන ලබා ගතිමි. පසුගිය දවස්වල මට තිබූ බොහෝ ගැටලු निराකරණය කර ගැනීමට ඔබ වහන්සේගේ දේශනා උපකාරී වූ අතර මගේ භාවනාවේ දියුණුවක් සීඝ්‍රයෙන් වන බව අවබෝධ කරගතිමි. පෙරේදා පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය සියුම් අංශු වශයෙන් වැටහුණ අතර එහිදී සිත වෙනත් අරමුණකට යද්දී එය ෂණිකව මට බලා ගැනීමට හැකිවිය. එය සමග වම් පපු කුහරයේ පහලින් ආලෝකයක් දිස්සුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔව් දිගටම විදිහට කරන එකයි කරන්න තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි. මම පූර්වක්‍ෘත්‍ය කර මම මෙතන ඉඳිමි කියා මෙනෙහි කරමින් සිටින විට නාසිකාග්‍රයෙන් වායු ධාරාව ඇතුල්වන බව දැනේ. එවිට එය සිසිල්වද දිගු වශයෙන්ද දැනේ. උඩුතල මත හිස් බවක් දැනේ. ප්‍රස්වාසයේදී වායු ධාරාව උණුසුම්වත් කෙටි බවක් දනි. එවිට උඩුතල මත පිරුණු බවක් දැනේ. ටික වේලාවක් බලා සිටින විට සියුම් වී නොදැනියයි. සුළු වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය දැනේ. එම වායෝ ධාතුව කඩ ඉරි පෙලක් මෙන් දැනේ. ආස්වාසයේ ආරම්භයත් එහි අවසානයත් දකි. ඒ සමගම ප්‍රස්වාසයේ ආරම්භයත් අවසානයත් දකිමි. විටින් විට සිත පිට ගියද සතියට ඉන් බාධාාවක් නැත. එය සිතේ ස්වභාවය බව දැනේ. සිතත් අනිත්‍යය. සක්මන ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවන විට සැහැල්ලු බවක්ද, ගෙන යන විට පාවෙන බවක්ද, තබන විට බර බවක්ද, පොළව ස්පර්ශ වන විට තද බවක්ද දැනේ. එය පොළවට තදවන විට සියුම් වේදනාවක්ද දැනේ. එය පහත් කරන විට දන හිසෙන් පහළ කොටසේ නහරවල දිගහැරීමක් ඇදී යෑමක් දැනේ. එදිනෙදා කටයුතු සතියෙන් කරමි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. ස්වාමින් වහන්සේට නිරෝගී භව දීර්ඝාෂ ලැබේවා. මේ ජීවිතයේදීම නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. උන්ගේ අවසාන භාගයේ දීලා තියෙන විදිහට කරන එදිනදා කටයුතු ගැන ඊට තියෙන වාක්‍ය නැත්නම් හැමදේම පරියන්කේ සක්මනේදී මේ සතියෙම ඉස්සර කරගෙන දිනු කරන්න ගියාම සතිය ගැන සියල්ල නෙවෙයි ඇත්ත. නමුත් ඉස්සර කරපු ගමන් ඉතුරු වෙන්න ඕන ටික වෙනවා. ඒ නිසා අපි පමා වෙන්නේ මේ සතියට මුල් තැන දෙනකන් තමයි. ඊට පස්සේ තමන්ට අවශ්‍ය කරන දේට වැඩිය ධර්මයට ඕන දේ ධර්මේ කරලා දෙනවා. ඒ නිසා දැනට පොට පෑදිලා තියෙනවා දිගට ඉදින්දා වැඩවලදී විතරක් නෙමෙයි පරියන්කේදී සක්මනේදී ඉදින්දා වැඩවලදී සති ඉස්සර කරන කටයුතු කරන්න ගියාම ඒක අත්තරදි ටිකක් හරහා ඉගෙන ගන්න කලාවක් බවට පත් වෙනවා. ඒක තමයි ඔය සිදුවීගෙන තියෙන්නේ අන්න එකට අනුග්‍රහ කරන එකයි කරන්න ඕනේ. අවසරයි සාංශ එකම කෙනෙක් පහුගිය දවස් දෙකට වෙන වෙනම වාර්තා දෙකක් යොමු කරලා තියෙනවා. දෙවෙනි දවසේ කිව්වාම ඇති. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ප්‍රථමයෙන් මූල කර්මස්ථානය. ආනාපාන සතිය පරයන්කේ වාඩි වී වාඩි වී සිටින ඉරියව්වෙහි දැනෙන ස්වභාවය දනිමින් මම මෙතන යයි මෙනෙහි කළෙමි. විනාඩි 5ක් පමණ මෙනෙහි කර නාසිකාග්‍රයේ සිත තබාගෙන මුකුත්ම මෙනෙහි නොකර බලා සිටියෙමි. ලා අලු පැහැති හිස් අවකාශය දෙස බලා සිටියෙමි. ඒ ගමන් සිතින් සිත දෙස බලා සිටියෙමි. එක් එක් අරමුණු විවිධාකාර අරමුණු එකක් ඉවරවන විට එකක් වශයෙන් ගලා ආයේය. ඒ අතර නොඑක් සැලසුම් වරහන් ඇතුලේ සොරකම් කරපුවා නොවේයි ගලා ආයේය. මුළු භූමිකාවම පරිහරණය කරමින් රංගනය ඉදිරිපත් කර පිටව ගියේය. සිතට නිදැල්ලේ සිතුවිලි වලට එන්න ඉඩදී බලා සිට සිතුවිලි නැති හිස් අවකාශය ආපසු නිල් පාට සහ අලු පාට අහස් කුස මෙන් හිස් අවකාශය දෙස බලා සිටියෙමි. සිතවිලි කිසිවක් නොමැතිව විනාඩි 25ක් 30ක් පමණ කාලයක් සිටීමට හැකිවිය. කයේ වේදනාවක් නොදැනි පැයක් පර්යංකයේ සිටියෙමි. සැහැල්ලුවක් දැනුනි. පෙර දින පිළිකුල් වීඩියෝ දර්ශනය නැරඹීමෙන් පසු දෑස් පියාගෙන ටික මොහොතකින් ආනාපානයෙන් සිත බැහැරව සිත සැහැල්ලු භාවයට පත්විය. ඒ සැහැල්ලු සිතෙන් ඉබේටම නැරඹූ දර්ශන මෙනෙහි වෙන්නට ගතිමි. ඒ දර්ශනයන් මුල ගතිමි කියන එක තමයි අන්න ඉස්රාලිමේ තිබුණේ මේ දර්ශනෙට ගත්තේය. ගතිමි කියන එක මොනම ව්‍යාකරණවත් ගැලපෙන්නේ. ඒක ඉබේ සිදුවෙන එකක්. ඒ ප්‍රථම පුරුෂයේ ලියන එක මේකේ නම තමයි දැන් ඉස්රාලිම ලියලා තියෙන්නේ. දිගටම සමානලාට පාවිච්චි කරනවා. මේ පෙනිච්ච දේ පෙනුනේමි කියලා කියනවා. ඒක හොඳට වචනේ හසුරවන්න ව්‍යාකරණයට ගැළපෙන විදියට සිද්ධ වෙන දෙයකට ඔය ප්‍රථම පුරුෂ ව්‍යාකරණේ දාන්නේ ඒකේ වත්තේය කියලා දාන්න නැත්නම් ගත්තෙමි කිව්වනම් තමයි හිතලා ගත් එක. ගත්තේය කිව්වනම් සිද්ධ වෙච්ච එකක් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මම ඉස්සලා සෙත් මතක් කරේ. හොඳයි අපි දිගට අහගෙනමු. ඒ දර්ශනයන් මුල සිට මෙනෙහි වීමෙන් පසු එය මගේ යයි සිතා මේ කයටද යොමු කර ගතිමි. ඒ දර්ශන ආකාරයෙන් මේ කයද පිළිකුල් බවද විපරිණාමයට පත්වන අයුරුදු අයුරුදු මනසින් දකිමින් සිටියේදී ගැඹුරු සමාධි තත්වයක් ඇතිවිය. එය පැයකට අධික කාලයක් පැවතුණි. එම කාලය තුල සිතට සතුට සැහැල්ලුව වගේම එහිම වරහන් ඇතුලේ එම විදර්ශනාවේම සිටීමට සිත කැමැති විය. සක්මනේදී බොහෝ දුරට වෙනත් අරමුණු කරා යා නොදී පැවැත්විය හැක. එදිනෙදා කටයුතුවලදී බොහෝ දුරට සතියෙන්ම සිදු කරන අතර යම් අවස්ථාවල ගිලිහි යන බව දකිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා උපදෙස් පතමි. දැන් විශේෂයෙන් උපදෙස් කියන්න ඕනේ මේ විදිහට මේ ඇතිවෙච්ච ගැම්ම දිගට පාවිච්චි කරන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරගන්න මේ සතියට අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා සතියේ වැඩෙන ආකාරයට පැලෙන හැටියට මැස්ස ගහගෙන අනේකයි කරන්න ඕනේ. එපමණයි ස්වාමීන් වහන්සේ. විනාඩි 20ක අතිරේක කාලයක් ඉතුරුලා තියෙනවා. කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රශ්නක් නගන්න හෝ දීපු උත්තර පිළිබඳව පිරිසුදු කරගන්න. ඒක පාවිච්චි කරන්නයි කියලා මම කතාන් ඉල්ලා ඉන්නවා. එහෙම නැත්නම් අපි මේක සක්මන් භාවනාවට එකතු කරනවා. ඒකල අපි තුනට එකතු වෙනවා. සක්මනකට පස්සේ පැයකුත් විනාඩි 20ක පමණ සක්මනකට පස්සේ තුනට එකතු වෙනවා අපි පරියන්ක භාවනාව සඳහා. විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් ප්‍රශ්න විචාරාත්මක වැඩ විචාරාත්මක වැඩ පිළිේ නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.